තව ප්‍රශ්න තියෙනවද? එහෙම එකම ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ. වීරය වැඩි වැඩි කරගත යුතු අයුරු පහදන්න. වීරය වැඩි කරගන්න ඉතින් තමන් කරන්නට යන කාර්යෙහි අර්ථය, එහි වටිනාකම, ඒකට කැපවීමෙන් ලැබෙන යහපත, ප්‍රතිලාභ ඒවා ගැන හිතුවහම අපිට වීරය අවදි කරගන්න පුළුවන් ඒක ක්‍රමයක්. අනිත් එක තමයි උදාසීන භවයේ දෝෂය ඒකෙන් Tamanට සිද්ධ වෙන හානිය ගැන දකින්නට ඕන. ඒ තව පැත්තක්. ඉතින් ඒක තමන් ඉලක්ක කරන කාරණයට අනුව වෙනස් වෙනවා. තමන් නිවන් දකින්නට වීඩ කරන්නේ එතනදී අපාය බය සිහි කිරීම, ධර්මයේ ගෞරවය, බුද්ධ ගෞරවය, ඊළඟට ඒ ಗುಣධම් වැඩිමෙන් සිද්ධ වෙන යහපත, ඒවා නොඇඩුවොත් කොච්චර සසර ගමන දුක් විඳින්න වෙනවද කියන සාංශාරික බියජනක බව මේවා කල්පනා කරනකොට තමයි අපට වීරය මතුවෙන්නේ. ඊට පස්සේ වීරය අධික උතුමන් ඇසුරු කිරීම වීරය වැඩෙන විදිහේ කතා ඇසීම ඒ වගේ වීරය අධිකව වැඩි උතුමන් පිළිබඳව කතා ප්‍රවෘත්ති නැවත නැවත කියවීම මේ බඳු දේවල් අපට උපකාර වෙනවා වීරය වැඩි දියුණු කරගන්න. ඉතින් අපි වීරය කරන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද? අන්නේ අරමුණට සාපේක්ෂවයි අපි ওই දේවල් ටික කරන්නේ. දැන් අපි හිතමු ඉගෙන ගන්න නම් අපි වීර කරන්න. එතකොට ඉගෙනීමෙන් ඉහළට ගිය අය, ඉගෙනීමෙන් සාර්ථක වෙච්ච අය, ඒගොල්ලෝ කොහොමද කැප වෙලා අධ්‍යයන කටයුතු කළේ? එතකොට එතනදී අපි මේ පැත්තයි හොයන්නේ. අපි නිවන් දකින්න භවනා කරන්නම් බලාපොරොත්තු වෙන්නේ ඒ අංශයෙන් ඉදිරියට ගිය අය පිළිබඳවයි අපි සොයන්න ඕන හේතුඵල වෙනස. ඉතින් ඔය කොයි පැත්තට ගියා වුණත් තමන්ගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. මේ මතුවෙන කුසීත බව ඒක කුසීත බවක් කියලා දැනගෙන ඒක මතුවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒ දුරු කරන්නට ක්‍රියා කිරීම කවර අරමුණක් වෙනුවෙන් වීර්ය කළත් අපට වැදගත් වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි.